සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන අකුසලස්ස සමාපatti හෝති යාව සද්ධා පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු යතෝ චකෝ භික්කවේ සද්ධා අන්තරහිතා හෝති අස්සද්ධියං පරිඋත්ථාය තිට්ඨති අත අකුසලස්ස සමාපatti හෝති තී සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ලක්මිනී වික්‍රමසිංහ දියණිය චතුර ගාර්ධිය වසම් බෑණනුවන් සහ පරණමාන පවුලේ චින්තා කුසුම් නන්දා ගර්ලි අනුලා යන සොහොයුරියන් ඇතුළු නෑදෑ හිතමිතුරන් විසින්. පින්කමේ අරමුණ හැටියට දක්වලා තියෙන්නේ අම්බලන්තොට මල්පෙත්තාව ලන්සිවත්ත නිවසේ විසූ 2022 මැයි මාස 14 වන දින හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ ජේනෝනා පරණමාන මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම එම නිවසේ වාසය කොට මීට වසරකට පමණ පෙර අභාවප්‍රාප්ත විල්සන් වික්‍රමසිංහ පියාණන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීමත් එවැගේම ගාල්ල ගල්වඩුගොඩ නිවසේ වාසය කොට අභාව ප්‍රාප්ත අමරවීරද සිල්වා ගාර්දිය වසම් පියාණන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීමත් එවැගේම අභාව ප්‍රාප්ත AJSP හීනෝනා ආච්චියම්මා AJSP ජොසිනෝනා ආච්චියම්මා ජෝන් සිල්වා පරණමාන සීයා සුසිලා සරෝජනී නන්දනිය සහ මේ වන විට අභාවප්‍රාප්ත වර්ග પરම්පරාවේ සියලුම ඥාත හිත මිත්‍රාදීන් සිහිපත් කරලා ඒ හැම දිනාටම පුණ්‍ය ආනුමෝදනා කිරීමත් සමාජයේ යහමගට ගමන් කරවීමට මහත් සේවාවක් සිදු කරන ගෞරවනීය මහා සංඝරත්නයට ආශිර්වාද කරමින් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීමත් කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ. මේ සදහවත් පින්නතුන් ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන මේ සිදු කරන ධර්ම දේශනාව Tamanටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් තම තමන්ගේ මෙලව පරලොව ජීවිත අර්ථවත් කරගන්නට ඊටාම ප්‍රයෝජනවත් වෙන මාතෘකාවක් තමයි අද ධර්ම දේශනාව සඳහා මේ පින්වත්තුන් අපට ආරාධනා කරන්නට ඉදුනේ අකුසල සමාපත්තිය සහ කුසල සමාපත්තිය පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටිය. ඒ සඳහා අපි මාතෘකා කරන්නට ඉදුනේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සීක බල වර්ගයේ සඳහන් වෙන අකුසල සමාපatti සූත්‍රය. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද අකුසල සමාපත්තිය සිද්ධ වෙන්නේ ඒ වගේම අකුසල සමාපත්තියට ඉඩ අහුරමින් අපේ මනස තුල කුසල සමාපත්තිය ජනිත කරන්නේ කොහොමද කියන කාරණා දෙක තමයි මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පැහැදිලි කරන්නේ. ඒ සූත්‍ර දේශනාව පැහැදිලි කරගන්නට පෙර අපේ හඳුනා ගන්නට ඕන කුසල කුසලයේ වගේම සමාපත්තිය කියන්නේ කොමක්ද කියලා. දැන් කුසලයයි කියලා කියන්නේ අපේ සිත් යහපත් වූ ප්‍රසන්න වූ අනාගතයේ සැප විපාක ගෙන දෙන්නට සමත් වෙන යහපත් සිත් પરම්පරාව තමයි කුසල් හැටියට හඳුන්වන්නේ. එහෙම නැත්නම් තවත් ආකාරයකින් අපට හඳුනා ගන්න පුළුවන් අපේ සිත්වල යහපත් ගුණ යෙදෙනකොට ඒ කියන්නේ සිතේ යෙදෙන ගුණ හඳුන්වනවා චෛතසික ධර්ම කියලා. ඒ චෛතසික ධර්ම කොටස් දෙකකට බෙදෙනවා කුසල චෛතසික සහ අකුසල චෛතසික. එතකොට ඒ සිතේ යෙදෙන චෛතසික ධර්ම අනුව තමයි ඒවා කුසල් සිද්ධ අකුසල් සිද්ධ කියලා තීරණය එතකොට සිත පැහැපත් කරන, සුවපත් කරන, ප්‍රසන්න කරන, තියුණු කරන අනාගතයේ යහපත් විපාක ඇති කරන්නට සමත් වෙන එබඳු ගුණාංග සිතෙහි යෙදුනොත් එබඳු චෛතසික යෙදුනොත් ඒ සිත හඳුන්වනවා කුසල් සිතක් කියලා. එතකොට එබඳු කුසල් සිතක් ඇති වෙනකොට අපේ සිතට ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා සහනයක් ඇති වෙනවා ගතට සිතට ඒ සුවය සහනය තන්සුන් බව යම් ආකාරයකින් දැනෙනවා අපි ටිකක් සිහියෙන් මේ පිළිබඳව පවතිනවා. ඒ වගේම අකුසල් සිත් කියලා කියන්නේ අර විදිහට සිත කිලිටි කරන අඳුරු කරන සිතේ ශක්තිය හීන කරන අනාගතයේ දුක්ඛ විපාක ඇති කරන ඒ වගේම ඒ මොහොතෙත් අපට පීඩාව අසහනය ඇති කරන අනාගතයේ දුක්ඛ විපාක ඇති කරන සිත කිලිටි කරන චෛතසික යෙදෙනවා නම් ඒ සිත් හඳුන්වනවා අකුසල් සිත් එතකොට අකුසලයේ ජනිත වෙන මොහොතෙත් Tamanටත් අනුන්ටත් අනර්ථය සිද්ධ ඒ අකුසලේ විපාක දෙන මොහොතේ Tamanටත් අනුන්ටත් අනර්ථය. ඒ කියන්නේ දැන් යම් මොහොතක අපේ මනසේ එහෙම අකුසල් සිත් ජනිත වෙනකොට ඒ වෙලාවෙම අපේ සිතට ගතට පීඩාවක් ඇති වෙනවා. දැන් ද්වේෂය මතුවෙනකොට, ඊර්ෂ්‍යාව මතුවෙනකොට, ඒ වගේම වෛරය, හිංසාකාරී සිතුවිලි මතුවෙනකොට ඒ මොහොතේ අපිටම දැනෙනවා අපේ ගතට සිතට ඒක වෙහෙස කරයි. ඒ වගේම ඒ අවස්ථාවේ ඒ අපේ මනසින් නිකුත් වෙන චිත්ත තරංග නිසා ඒ කියන්නේ අපේ අනුන්ට හානියක් කරන්න ඉදිරිපත් වුණත් නැතත් ඒ මනෝභාවයන් නිසාම යම් කිසි හානියක් බාහිර පරිසරයට බාහිර ලෝකයට සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි වචනයෙන් ක්‍රියා වෙන්නේ අකුසල් ක්‍රියාත්මක කළොත් ලොකු හානියක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි නිරන්තරයෙන් ද්වේෂ සහගත මනසින් කටයුතු කරනවා නම් ඒ ද්වේෂ සහගත මනෝභාවයන්ගේ චිත්ත තරංග බාහිර අවකාශය පුරා ක්‍රියාත්මක වෙනවා. එතකොට අපේ ගෙදර අපට ඕන දෙයක් හිතන්න බැරිද අපට ඕන දෙයක් කියන්න බැරිද මට ඕන විදිහටනේ මම ඉන්නේ කියලා අපි හිතුවට ඒක අපේ ජීවිත පෞද්ගලිකයි කියලා හිතුවට ඒ පෞද්ගලික වශයෙන් අපට අපේ ජීවිත පරිහරණය කරන්නට යම්කිසි යුතුයකමක් තියෙනවා වගේම අපේ නිතර මතක තියාගන්නට ඕන දේ තමයි අපි හැම විටම මේ සමස්ත සමාජයත් එක්ක පරිසරයත් එක්ක බද්ධ වෙලා පවතී. එතකොට අපි ආස්වාස ප්‍රස්වාස කරන්නේ මේ බාහිර පරිසරයේ තියෙන වායු ධාරාව. ඒ වායුව අපි ඇතුළට අරගෙන අපට අවශ්‍ය කොටස් ටික ග්‍රහණය කරගෙන ඉතිරි කොටස ආපහු අවකාශයට තමයි මුදා ඒ වගේම ක්‍රියාවලියක් තමයි මේ සිතුවිලි ක්‍රියාත්මක වෙනකොටත් සිද්ධ වෙන්නේ යහපත් සිතුවිලි සිතනකොට අපේ සිතට ගතට සුවයක් දැනෙනවා වගේ මේ මනෝභාවයන්ගෙන් බාහිරට යහපතක් සිද්ධ වෙනවා. අයහපත් සිතුවිලි සිතනකොට එහා සමාන හානියක් සිද්ධ වෙනවා. දැන් වර්තමානයේ මේවා විවිධ පරේෂණ වලින් උපකරණ වලින් පවා සනාත කරගෙන තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාරණා. දැන් මෑත යුගයේ ඔය විදේශ රටවල විවිධ පරේෂණ කරලා තිනවා සිතේ ක්‍රියාකාරීත්වය, සිතේ ශක්තිය පිළිබඳව. එක පරේෂණයක් කරලා තිනවා කිලෝමීටර් 1600ක් පමණ දුරින් දෙදෙනෙක් රඳවලා ඒ දෙදෙනාගේ චිත්ත තරංග මනෝභාවයන් ඕනෝන්ට බලපාන ආකාරය. ඒතර දෙදෙනාගේම ශරීරවල කියන්නේ සිත උපකරණ වලින් මනින්නට බැරි වුණාට ඒ සිත නිසා නිකුත් වෙන චිත්ත තරංග යම් ප්‍රමාණයකට අද කාලේ තියෙන සියුම් උපකරණ වලින් හඳුනා ගන්න පුළුවන්. එතකොට ස්ත්‍රියක් සහ පුරුෂයෙක් තමයි මේ කාරණේ සඳහා යොදාගන්නේ. එතකොට මේ දෙදෙනාගේම ශරීරවලට අර විදිහ උපකරණ සවි කරලා දෙපසින්ම විද්‍යාඥයෝ කණ්ඩායම් දෙකක් එකතු වෙලා ඒ අය අධ්‍යයනය කරනවා ඒගොල්ලන්ගේ ස්වභාවික චිත්ත වේග ක්‍රියාත්මක වෙනකොට කොහොමද ඒ චිත්ත තරංගවල ස්වභාවය ක්‍රියාත්මක ඊට පස්සේ අර කාන්තාවට උපදෙස් දෙනවා එතන ඉඳලා කිලෝමීටර 1600ක් දුරින් ඉන්න අර පුරුෂයා අරමුණු කරමින් ද්වේෂ කරන්නට දැන් ඒ පුරුෂයා දන්නේ නැහැ තමන් ඉලක්ක කරගෙන මේ මොහොතේ තව කෙනෙක් ද්වේෂ කරනවා ඔහු දන්නේ තමන් පරේෂණයකට ලක් කරමින් සිටිනවා කියන එක විතරයි. දැන් ඔහු නොදන්නා කෙනෙක් කිලෝමීටර් 1600ක් දුරින් ඉඳගෙන ඔහු අරමුණු කරගෙන ද්වේෂ කරනකොට අර විද්‍යාඥයන් ටික වෙලාවක් යනකොට හඳුනා ගන්න ඔහුගේ ස්වභාවික සිතුවිලි ක්‍රියාකාරීත්වය අනුක්‍රමයෙන් ව්‍යාකූල වෙලා විකෘති වෙනවා. ඊට පස්සේ අර කාන්තාවට උපදෙස් දෙනවා දැන් මේ පුද්ගලයා අරමුණු කොටගෙන මෙත් වඩන්න උත්සාහ කරා. එතකොට මෙත් වඩනකොට අර තරම් වේගවත් වෙනසක් වෙන්නේ නැහැ. මොකද ද්වේෂය තරම් අපි මෛත්‍රිය පුරුදු කරලා නැහැ. නමුත් මේ මෙත් වඩන්නට ක්‍රියාත්මක වෙනකොට අර අය අධ්‍යයනය කරන අනුක්‍රමයෙන් අර ව්‍යාකූල වෙච්ච සිතුවිලි ස්වභාවයන් නැවත යථා තත්ත්වයටපත් වෙන ආකාරය. ඉතින් මේ බඳු පරේෂණ බොහෝ ආරගානක් සිද්ධ කරලා ඒ අය අද උපකරණ වලින් පවා හඳුනාගෙන තියෙනවා මිනිස් සිතක ක්‍රියාකාරීත්වය හොඳට හෝ නරකට ක්‍රියාත්මක වෙනකොට Tamanට විතරක් නෙමේ අහල පහල ඉන්න බිරිඳට සැමියාට දරුවට අම්මා තාත්තට නිවසේ අයට අසල්වාසීන්ට පමණක් නෙමේ කිලෝමීටර් දහස් ගණනක් ඈත ඉන්න මිනිස්සුන්ට පවා ඒ වයින් යම්කිසි බලපෑමක් ඇති කරන්න පුළුවන්. එතකොට අපි දැනගෙන හරියට ඉලක්ක කරගෙන කරනවා නම් වඩා ඍජුව ඒවා ක්‍රියාත්මක වෙනවා. එහෙම නොදැන ක්‍රියාත්මක වුණත් හැම විටම අපේ මානසික ආවේගات එක්කලා බාහිර පරිසරයට පවා අයහපතක් සිද්ධ වෙනවා. එතකොට දැන් ඒ බඳු පරේෂණ කරලා තියෙන පැලෑටි ප්‍රයෝගී කරගෙන බීජ ප්‍රයෝගී කරගෙන ඒ හැම දෙයකින්ම පැහැදිලි වෙනසක් අත්දැකලා තියෙනවා කුසල් සිතුවිලි සහ අකුසල් සිතුවිලි වල බලපෑම. ඉතින් ඒ නිසා ජීවි අජීවි හැම දෙයකටම අපි සිතුවත් නැතත් පිළිගත්තත් නැතත් කුසල් සිත්වල සහ අකුසල් සිත්වල විශේෂ බලපෑමක් ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දේශනා කරන බොහෝ සූත්‍ර දේශනාවල විශේෂයෙන් අග්ගඤ්ඤ සූත්‍රය පැහැදිලි කරනවා මේ පෘථුවිය ආරම්භයේදී මනුෂ්‍ය ජනගහණය කොහොමද අනුක්‍රමයෙන් වැඩුණේ කියලා. එතකොට ඒ කාල වකවානුවේ මූලිකව ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් ඇවිල්ලා බොහොම ශක්තිමත්ව ප්‍රභා සම්පන්නව ආකාශයෙන් ගමන් කරන්න පුළුවන් ශක්තිය ඇති කණ්ඩායමක් තමයි මෙහි මුල් පුරවැසියන් හැටියට මනුෂ්‍ය වාසය ආරම්භ වෙන්නේ එතනින් තමයි. නමුත් ඒ අය මේ පෘථුවියේ තිබුණු රස ඕජාව කෙරෙහි තෘෂ්ණාව මතුවෙනකොට ඒගොල්ලන්ට අර ප්‍රභාව නැති වෙලා ශරීරයේ අර ආකාශයේ යාමේ හැකියාව නැති වෙලා අනුක්‍රමයෙන් ඒගොල්ලන්ගේ ගත සිත වෙනස් වෙච්ච ආකාරය බුදුරජාණන් වහන්සේ සූත්‍රයේදී දේශනා කළා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් කොහොමද පරිසරයට බලපෑවේ කියලා. දැන් මුල් කාලේ අර ස්වයංජාත හැල් උදේ Tamanට ආහාර ඕන වෙනකොට ගිහිල්ලා ඒවා කඩාගෙන ඇවිල්ලා අනුභව කරනවා. හවසට ඕන වෙනකොට කඩාගෙන ඇවිල්ලා අනුභව කරනවා. ඊපස්සේ මේව රැස් කරන්නට ඕන කියලා හිතලා මිනිස්සු ඒවා ඒකරාශී කරනකොට ඒ අයගේ සිතුවිලි වල බලපෑම කොච්චරද කියනවනම් අර ස්වභාවිකව කුරුටු පොතු නැතුව හැදිච්ච හැල්වල පොතු සහ කුරුටු ජනිත වෙන්නට පටන් ගන්නවා. එතකොට මේ විදිහට අපි හිතන පතන දේ මේ ගස් කොළන් වලට පවා කොච්චර බලපෑමක් ඇති කරනවා. ඒ දැන් ඒව අනිත් පැත්තටත් ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල අත්දැකලා තියෙනවා. දැන් අපි හිතමු හුඟක් කටු හැදෙන පතොක් ගහක් වගේ හදලා ඒ ගහ ළඟට නිතර නිතර ගිහිල්ලා මෛත්‍රී සහගත සිතින් ආමන්ත්‍රණය කරලා ඒගේ ගහට යෝජනා කළොත් ඔබට අනතුරක් කෙරෙන්නේ නැහැ ඔබට මේ කටු අවශ්‍ය නැහැ ඔබේ සුරක්ෂිත බවට අපි කටයුතු කරනවායි කියන ඒ හදයංගම මානසිකත්වය ඒකට දැනෙන්න සැලැස්සුවොත් දීර්ඝ කාලයක් ඒ ගහේ අනුක්‍රමයෙන් කටු හැදෙන එක නැවතිලා සාමාන්‍ය විදිහට පරිවර්තනය වෙනවයි කියන එක පරිශ්‍රණ වලින් හඳුනාගෙන තියෙනවා. මේ විදිහට අපට ගෙවල් දොරවල් ගහ කොළ පරිසරය සතා සිව්පාව මිනිස්යා හැම තැනටම අපේ චිත්ත වේගයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා අකුසල් සිතුවිලි ජනිත වෙනකොට ඒ අකුසලයේ ජනිත වෙන මොහොතේ Tamanටත් පරිසරයටත් අනර්ථයක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒවා විපාකත්වයටපත් වෙනකොට විපාක දෙනකොට Tamanටත් අනුන්ටත් අනර්ථයක්. දැන් මොගලන් හාමුදුරුවන්ට හොරු තැළුවේ උන්වහන්සේ සසරේ කරගත්තු අකුසලයක් නිසානේ. එතකොට ඒකෙන් උන්වහන්සේටත් අනර්ථය. එතකොට ඒක ක්‍රියාවට නම් වන්න තව පිරිසක් එකතු වෙනෝනේ. ඒ අයත් අකුසල් සිද්ධ කරගන්නවා. දර කුසලයේ තියෙන ඊට හාත්පසින් වෙනත් පැත්ත ඒ කියන්නේ කුසලයේ ජනිත වෙන මොහොතේ Tamange ගතසිත සුවපත් කරනවා, පරිසරය සුවපත් කරනවා, ගහකොළ සුවපත් කරනවා. සතා සිව්පව මනුෂ්‍ය වර්ගයා සමස්ත පරිසරයටම යහපතක් ඇති කරනවා. ඒ කුසලයන් විපාක දෙනකොට දැන් සීවලී හාමුදුරුවෝ ලාභී නිසා උන්වහන්සේගේ කුසල විපාකයේ වශයෙන් උන්වහන්සේට බොහෝ ප්‍රත්‍යලාභ ලැබුණා. එතකොට උන්වහන්සේටත් යහපතක්. ඒ ප්‍රත්‍යලාභ පිළිගන්නන්නට ඉදිරිපත් වෙන අය බොහෝ කුසල් කරගන්නවා. ඉතින් මේ විදිහට කුසලය කරන මොහොතේ විපාක දෙන මොහොතේ Tamanටත් අනුන්ටත් යහපතක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ ස්වභාවය අපි නුවණින් තේරුම් ගන්න තේරුම් ගන්න තමයි තමන්ගේ යහපත වෙනුවෙනොත් අනුන්ගේ යහපත වෙනුවෙනොත් අකුසල් සිත් ජනිත වීම ටික ටික හෝ පාලනය කරන්න පුළුවන්. ඉතින් මේ මාතෘකාව ගොඩක් වැදගත් කියලා අපි සිහිපත් කළේ දැන් මේ වර්තමානයේ ලංකාවේ ආර්ථික දේශපාලන සමාජ අර්බුදකාරී තත්ත්වය දිහා බලනකොට අපට පේනවා දිවා රාත්‍රී මිනිස්සු ආවේගකාරීව කටයුතු කරන්නේ. එතකොට නිතර රටේ සිද්ධ වෙන ආරංචි ප්‍රවෘත්ති බලමින් දවසේ පැය 24න් වැඩිම කාලයක් බහුතර ජනගහනයක් කෝපයෙන්, ද්වේෂයෙන්, ආවේගයෙන්, මුරුස්නා මනසින් සාප කරමින්, ද්වේෂ කරමින් එහෙම තමයි කටයුතු කරන්න පෙළඹෙන්නේ. එතකොට එක රටක ජීවත් වෙන ජනගහනය කෝටි ගණනක් රෑදවල් දෙකේ ඒ විදිහට මානසික ආවේගයන් පිට කරනකොට ඒ රටට ඒ පරිසරයට ඒ ලෝකෙට යහපතක් වේද? ඉතින් මේ අපේ රට ගැනයි අපි මේ කල්පනා කරන්නේ. ලෝකේ අනිත් රටවල්ලත් එහෙම. නන්තරෙන් යුද වදිනින් ඕනෝන් කා කොටා ගනිමින් අනේකා මැඩ පවත්වන්නට අනේකා සතු දෙය පැහැර ගන්නට අනේකා විනාශ කරන්න. ඉතින් මෙහෙම සිතන කොට මෙහෙම ක්‍රියාත්මක වෙනකොට මේ ලෝකය තුල වැඩි කාලයක් මනුස්සයින්ට සත්වයින්ට ජීවත් වෙන්නට සුදුසු පාරිසරික තත්ත්වයක් වාතාවරණයක් ඉතිරි වෙයි කියලා හිතන්නට බෑ. ඉතින් ඒ නිසා අර ආහාර පාන මිල මුදල් අවශේෂ මූලික අවශ්‍යතාවල අගහිගතාවයට වඩා බරපතලම අනතුර තමයි මිනිසුන්ගේ අයහපත් මනෝභාවයන්ගෙන් මේ ලෝකයට ඇති කරන අනර්ථය. දැන් ලංකාවේ වුණත් අපිට පේනවා තෙල් නැති වෙයි, ගෑස් නැති වෙයි, කන්න නැති වෙයි, දේශපාලන තත්ත්වය අවුල් වුණොත් කොහොමද ජීවත් වෙන්නේ? ඒවා ප්‍රශ්න තමයි රටක. හැබැයි ඊට වඩා බරපතල ප්‍රශ්නේ තමයි නීතිය ගණන් ගන්නේ නැතුව, මනුෂ්‍යකම් හංගින්නේ නැතිව, ආවේගකාරීව තමන්ගේ ඕන එපාකම් පිරිමහ ගන්න අනුන් වනසන தත්ත්වේ මානසික தත්ත්වය අනාගත පරපුර බරපතල වශයෙන් මනුෂ්‍යත්වයෙන් පහලට ඇදලා දාන්නට හේතු වෙනවා. ඒක තමයි බරපතල අනර්ථය. අර කන්න බොන්න මොනවා හරි හොයාගෙන කොහොම හරි ඒවා කරගත්ත හැකියි. ඒ නිසා ඒවා ගැන නොසලකා හරිය යුතුයි කියන එක නෙමෙයි එකෙන් අදහස් ගන්න. ඒවා අතිරේක ප්‍රශ්න පමණයි. අපි අපි ඉදිරියේ තියෙන ප්‍රධාන අභියෝගය තමයි අපේ ජාතියක් හැටියට රටක් හැටියට මනුෂ්‍ය සංහතියක් හැටියට Taman ගැන වගේම අනුන් ගැන හිතන පිරිපුන් මනුෂ්‍ය ජනගහනයක් හැටියට ක්‍රියාත්මක වෙච්ච ඒ වාතාවරණය එන්න එන්න ටිකෙන් ටික paludu වෙමින් විනාශ වෙමින් ඇද වැටෙන ස්වභාවය. ඉතින් ඒ නිසා වර්තමාන කාලයට අපේ රටටත් අනිත් අයටත් මේ ධර්මදේශනා ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටම විශේෂයෙන් වැදගත් වෙනවා. අකුසලය කියන්නේ මොකද්ද? කුසලය කියන්නේ මොකද්ද? අකුසල සමාපත්තිය කියන්නේ මොකද්ද? කුසල සමාපත්තිය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන අකුසල් වළක්වාගෙන කුසල් වඩන්නට ක්‍රියාත්මක වේ. එතකොට අපි මෙහිදී සිහිපත් කළා මේ සමාපත්තිය කියන වචනයත් අපි નિවරදිව හඳුනා ගන්නවා. සමාපත්තිය කියන pāli වචනේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි පැමිණීම කියන අර්ථය. අනිත් එක තමයි සමවැදී. එතකොට අකුසල සමාපatti කියලා කියන්නේ අපේ සිතට එහෙම නැත්නම් අපේ මනසට අකුසල් සිතුවිලි පැමිණෙනවා. එහෙම නැත්නම් අපි අර මුලින් සඳහන් කරපු ආකාරයට අපේ සිතේ අකුසල චෛතසික මතුවෙනවා. දුර්ගුණ මතුවෙනවා. ඒ දුර්ගුණ සිතෙහි හැමතිස්සෙම පවතින්නේ නැහැනේ. ඒතර සමහර වෙලාවට සිතේ දුර්වලකම් මතුවෙනවා. ඒ දුර්වලකම් මතුවීම හඳුන්වනවා අකුසල සමාපatti කියලා. අනිත් පැත්තෙන් ඒ මතුවෙන දුර්වලකම නැවත නැවත සිතලා කල්පනා කරලා ඒකෙම ගිලිලා ඉන්නවට කියනවා සමාපatti. සමාපatti කියලා කියනවා සමවදිනවා. දැන් අපි ධානයකට සමවදිනවා. ධානයකට සමවදිනවා කියලා කියන්නේ යම්කිසි කුසල් අරමුණක් තුල සිත ඒකාග්‍ර කරගෙන අවශේෂ මනෝභාවයන් කිසිවක් එතනට බාධා නොවි ඒ කුසලාරම්මණයෙහිම නැවත නැවත සිත පවත්වා. දැන් අපේ සිත එකම එකම ශක්තියක් හැටියට නෙමෙයිනේ ක්‍රියාත්මක වෙන්නේ වහාම සිත ඇති වෙලා නිරුද්ධ වෙනවා. නැවතත් සිත ඇති වෙලා නිරුද්ධ වෙනවා. එහෙම ප්‍රවාහයක් හැටියට තමයි සිත ක්‍රියාත්මක වෙන්නේ. එකක් හැටියට නෙමෙයි. එතකොට එක් සිතක් ඇති වෙලා ඒකෙන් කුසලයක් අරමුණු කරලා දෙවනි සිත ඇති වෙලා ඒකෙනුත් ඒ කුසලයම අරමුණු කරලා තුන්වෙනි සිත ඇති වෙනකොට ඒකෙනුත් ඒ කුසලයම අරමුණු කරලා මෙහෙම බොහෝ ආර්ගානක් ඇති වෙන ඇති වෙන සෑම සිතකින්ම කුසලයම අරමුණු කරන්නට පුළුවන් නම් වෙනත් අකුසලයක් එතනට මතු නොවි එතකොට අපි කුසලය තුලම යෙදී සිටිනවා කුසලය තුලම ගිලී සිටිනවා එතකොට ඒක තමයි කුසල සමාපatti කියලා අකුසලය තුල අපි බහුලව සිත පුහුණු කරලා තියෙනවා අනන්ත සසරේ ඔය විදිහට අපි නොදැනුවත්වම ඇති වෙන ඇති වෙන සෑම සිතකින්ම බොහෝ වේලාවක් යනතේ අර අකුසලයම අරමුණු කරමින් සිත් පහළ එතකොට ඒක තමයි අකුසල සමාපත්තියයි කියලා හඳුන්වන්නේ. එතකොට සමාපatti කියන වචනයෙන් අර්ථ දෙකක් ගැනෙනවා. පළවෙනි අර්ථය තමයි පැමිණීම, මතුවීම කියන අර්ථය. අකුසල් මතුවීම. එහෙම නැත්නම් කුසල් මතුවීම. අපේ සිතේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි උපදිනකොට අපේ සිත බොහොම පැහැපත්. ඇයිද පැහැපත් වෙන්නේ? අපි මනුෂ්‍ය ලෝකේ උපදින්නේ කුසල් සිතකින්. කුසල් සිතක් කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ බඳු කුසල මූලයන්ගෙන් ජනිත වුණු සිත. ඒතර කුසල් සිතේ අකුසල් නැහැ. ඒ සිත කිලිටි නැහැ. ඒ සිත අඳුරු නැහැ. ඒ සිත යහපත් පැහැපත් සිතක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පබහස්සරමිදම් භික්කවේ චිත්තං මහන්නේ සිත ප්‍රභාස්වරයි. හැබැයි තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිතා. බාහිර අරමුණු පිළිබඳව අපි වැරදි විදිහට හිතනකොට ඒ වැරදි චින්තනය මුල් කොටගෙන අපේ මනසේ අර කිලිටි වෙන අඳුරු වෙන වික්ෂිප්ත වෙන අනාගතයේ දුක්ඛ විපාක ඇති කරන ඒ මොහොතේ ගතට සිතට පීඩාව ඇති කරන දුර්වල මානසික තත්ත්වයන් ජනිත වෙනවා. එතකොට ඒවා ඇති වෙන්නට මූලික හැකියාව අපේ මනසේ තියෙනවා. තිබුණා වුණාට ඒක අවදි වෙලා නැහැ. ඒ නිසා පින්නතුන් අහලා ඇති කෙලෙස් ධර්මවල අවස්ථා තුනක් ගැන කියනවා. අනුශ්‍රය අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව, ව්‍යතික්‍රමන අවස්ථාව. අනුශ්‍රය අවස්ථාව කියන්නේ මූලිකම අවස්ථාව. ඒ කියන්නේ තවම ඒ අකුසලය තුලින් අපේ සිත ව්‍යාකූල කරලා නැහැ. හැබැයි අකුසලයේ ජනිත වීමේ සම්භාවිතාවක් අපේ මනසේ තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් මේ වෙලාවේ පවතින වාතාවරණයත් එක්කලා අපි හිතමු අපේ අපි වෛද්‍ය පරීක්ෂණයක් කරනවා අපට පිළිකාවක් තියද කියලා බලන්න. ඒ සම්බන්ධව වර්තමානයේ දියුණු සියලුම වෛද්‍ය පරීක්ෂණ ටික කළාම වෛද්‍යවරු කියන්න පුළුවන් ඔබට පිළිකාවක් නැහැ කියලා. පිළිකාවක් නැහැ කියලා කියන්නේ විකෘති විදිහට වර්ධනය වෙන පිළිකා ශෛල ඒ වෙනකොට නැහැ. හැබැයි මේ සියලු පරීක්ෂණ වාර්තා ටික දීලා ඊළඟ තත්පරයේදී අපේ ශරීරය උනම් පිළිකාශෛල වර්ධනය වෙන්න පුළුවන්. මේ බාහිර අවකාශයේ තියෙන විවිධ තරංග නිසා අපි ගන්න ආහාර පාන නිසා పూర్ව සසරේ කරන ලද අකුසල කර්ම නිසා අපේ වැරදි හැසිරීම නිසා විවිධ හේතු නිසා අපේ ශරීරයේ තෛල විකෘති වෙලා වර්ධනය වෙන්න පුළුවන්. එතකොට ඕනම මොහොතක ඒබඳු පිළිකාශෛල වර්ධනය වීමේ සම්භාවිතාවක් අපේ ශරීරය තුල තියෙනවා. හැබැයි දැනට ඒවා අවදි වෙලා නැත්තම් අපි තවම නිරෝගී. හැබැයි නිරෝගී වෙලා හිටියට ඕනම මොහොතක රෝගී වීමේ ඉඩ කඩ තියෙනවා. අන්න ඒ වගේ තමයි අනුශය කෙලස් කියලා කියන්නේ ඒවා සක්‍රිය වෙලා මතු වෙලා දැනට සිත කිලිටි වෙලා නැහැ. සිත පිරිසුදුව පවත්වා ගන්න පුළුවන්. හැබැයි ඕනම මොහොතක අවදි වෙන්න පුළුවන් මට්ටමේ මූලයන් අපේ මනසේ අනන්ත සසරෙහි තැන්පත් වෙලා තියෙනවා. එතකොට තැම්පත් වෙලා තියෙන නිසා තමයි අර බාහිර අරමුණු ස්පර්ශ වෙනකොට අපේ වැරදි සිතුම් පැතුම් එක්කලා අර දුර්වලකම් අවදි වෙන්න ගන්න. ඒක හරියට ධර්මයේ පැහැදිලි කරනවා ගිනි යට තියෙන අලු යට තියෙන ගිනි පුපුරක් වගේ. එතකොට අලු යට ගිනි පුපුර තියෙනකොට තියද නැද්ද කියලා හොයන්නට බෑ මතු පිටින්. හැබැයි පුළුන් ටිකක් කඩදාසි කෑල්ලක් දාලා තිබ්බොත් ටික වෙලාවක් යනකොට දුම් මතු වෙලා අර යට තියෙන ගින්න උඩට මතුවේ. අන්න ඒ වගේ ක්ලේශ ධර්මයේ මතුවෙන අවස්ථාව තමයි පරිඋත්ථාන අවස්ථාවයි. ඒ පරිඋත්ථාන අවස්ථාවේදී තමයි අපේ සිත කිලිටි කරන්නේ. අපේ සිත ව්‍යාකූල කරන්නේ. අපිට ගතට සිතට අර වෙහෙස පීඩාව සිත අඳුරු කරන්නේ. ආවේග මතු කරන්නේ. ඒ මතු වෙලා එන අවස්ථාව. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි ව්‍යතික්‍රමන. ව්‍යතික්‍රමන කියලා කියන්නේ ඒ මතු වෙලා වෙත් නවතින්න අපි ගතින් සිතින් ඒ මනෝභාවයට අනුව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ ආවේගශීලී මනෝභාවයට අනුව අපි වචන පාවිච්චි කරනවා. ඒ ආවේගශීලී මනෝභාවයට අනුව අපි ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා බොහෝ පව්කම් කරන්නට අපි ලෝකයට ඒ ශක්තිය මුදාහයි. ඒක තමයි වැතික්‍රමන අවස්ථාව. ඉතින් වැතික්‍රමන අවස්ථාවට එනකොට ක්ලේශයක් අකුසලයක් Tamanට වගේම ලෝකෙටත් බරපතල හානියක් ඇති පරිඋත්ථාන කියන දෙවැනි අවස්ථාව වෙනකොට අපේ සිත විකෘති කරනවා අපේ ගත විකෘති කරනවා පමණක් නෙමේ පරිසරයට යම්කිසි හානියක් කරනවා. අර අනුශය අවස්ථාවේ තිබුණා වුණාට අපේ සිත කිලිටි කරන්නේ හැබැයි අනුශය අවස්ථාවේ තියෙන තාක්කල් අපි සසරින් මිදෙන්නේ නැහැ. අපි කෙලසෙන්න පුළුවන් ගතිය නැති වෙලා නැහැ. ඕනම මොහොතක අපි ලෙඩ වෙන්න පුළුවන් ඉඩ කඩ සම්භාවිතාව තියෙනවා වගේ ඕනම මොහොතක අපි කෙලසෙන්නට ඒ වගේම පව්කම් අපි අතින් සිදු වෙන්නට අපි සතර පායට වැටෙන්න තියෙන ඉඩ කඩක් ඒ අනතුර තවම අපි සතුව තියෙනවා. ඇයි අර මූලික தત્ත්වයේ පවතින ක්ලේශ මූලයන් තවම අපි අහෝසි කරලා නැති එතකොට දැන් මේ අකුසල සමාපත්තියයි කියලා කියන්නේ අර මූලික අවස්ථාවේ සැඟවිලා තියෙන ක්ලේශ මූලයන් අවදි වෙලා එනවා. ඒක තමයි අකුසලේ පැමිණීම කියලා කියන්නේ. එහෙම පැමුණුනාට පස්සේ දීර්ඝ වේලාවක් අපට එහිම නැවත නැවත මනස යොදවමින් පවත්වන එකත් ඒකත් හඳුන්වනවා සමාපත්තියයි කියලා. එතකොට දැන් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කාරණා පහක් දේශනා කරනවා පංචසේක බල. සේක බල කියලා කියන්නේ ශෛක්ෂය තුල පවතින බලය. බලයන් පහක්. ශෛක්ෂයා කියලා කියන්නේ නිවන් දකින්නට පුහුණු වෙන තැනැත්තා. කෙලස් නසන්නට ඒ මගට බැසගත් තැනැත්තා හඳුන්වනවා ශෛක්ෂ. ඒ කියන්නේ තවම ශික්ෂණය වෙමින් පවතින තැනැත්තා කියන අර්ථය. එතකොට කවුද ශෛක්ෂයෝ කියලා හඳුන්වන්නේ? ශෛක්ෂයෝ කියලා හඳුන්වන්නේ සෝවාන් මාර්ගයට පැමිණි පුද්ගලයාගේ පටන් අරහත් ඵලය සාක්ෂාත් කරන තෙක් ඒ පුද්ගලයෝ තමයි ශෛක්ෂ පුද්ගලයෝ කියලා හඳුන්වන්නේ. එතකොට තවම සෝවාන් මඟට ප්‍රවේශ වෙලාවක් නැතිනම් ඒ පුද්ගලයා සෛක්ෂේක් නෙමෙයි. ඒ කියන්නේ තාම හික්මෙන්න පටන් අරන්නේ අරහත් ඵලය සාක්ෂාත් කරපුවාම ඒ තනත්තාට තවදුරටත් හික්මෙන්න දෙයක් නැහැ. එතකොට රහතන් වහන්සේ සෛක්ෂ භාවය ඉක්මවා සිටිනවා. සාමාන්‍ය ප්‍රතජන පුද්ගලයා සෛක්ෂ භාවයට තාම අවතීර්ණ වෙලා නැහැ. එතකොට ඒ සෛක්ෂ භාවයට අවතීර්ණ වුණු පුද්ගලයා තුල සුවිශේෂ ලක්ෂණ පහක් තියෙනවා. ඒව හඳුන්වනවා සේක බල කියලා. සෛක්ෂ බල. මොනවද ඒ ලක්ෂණ පහ? සද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, පඤ්ඤා. මේ ගුණාංග පහ ඒ තනත්තාට මහත් වූ බලයක් වෙනවා අකුසල් දුරු කරන්න. කුසල් මතු කරන්න. ඒ නිසා තමයි සෝවාන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණු පුද්ගලයා එහෙම නැත්නම් සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කළ පුද්ගලයා නැවත ආපහු වෙන්නේ නැහැ. ඒ ගමන් මගේ නිවන සාක්ෂාත් වෙන තෙක් අකණ්ඩව ඉදිරියට යන. එතකොට එහෙම යන්න ඒතනත්තාට තියෙන හයිය තමයි මේ සේක බල. එතකොට මොනවද එකෙන් කරන්නේ? සද්ධා කියලා කියන්නේ තද්ධහති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය විශ්වාස කරන සහේතුකව පිළිගන්නා ගතිය තමයි සද්ධා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගන්නවා නම් ඒ කියන්නේ නිකන් අමූලිකව නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි හිතමු අපේ ශාස්ත්‍රවරයා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ තමයි මේ ලෝකේ පහළ වෙච්ච ඉහළම ශාස්ත්‍රවරය. එහෙම නිකන් අර අපේ හිතාගත්තු මවාගත්තු සංකල්ප මත නෙමෙයි. හැබෑවට සම්මා සම්බුද්ධ කියන්නේ කවුද? ඒ සම්මා සම්බුද්ධත්වයට කෙනෙක්පත් වෙන්නේ කොහොමද? මේ මේ ගුණාංග සම්පූර්ණ කරන යම්කිසි කෙනෙකුට ඕනනම් ඒ ਸਰවඥ භාවයටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකේ හැම දෙයක් ගැනම නිර්වද්‍ය අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ බඳු උතුමන් කලින් කල ලෝකේ පහළ වෙනවා. ඒකට ගෞතම බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ බඳු උත්තමේ. ඒ නිසා ඒ බඳු කෙනෙකුට තව කෙනෙකුගේ මඟ පෙන්වීමක් නැතිව ලෝක ධර්මතා පිළිබඳව නිවැරදිව වටහා ගන්නට පුළුවන් අනිත් අයට පහදා දෙන්නට පුළුවන්. අන්න ඒවා කාගෙන්වත් අහපු නිසා අපේ බෞද්ධ පවුලක ඉපදුණු නිසා එහෙම නැත්නම් අම්මා තාත්තා බෞද්ධ නිසා හාමුදුරුවෝ කියා දෙන්න නිසා පොත්වල තියෙන නිසා විතරක් නෙමෙයි හොඳට සිහියෙන් නුවණින් කල්පනා කරලා හේතුඵල වශයෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව යම් පැහැදිලි විශ්වාසයක් පිළිගැනීමක් ඇති වෙනවා නම් ඒක තමයි සද්ධා කියලා හඳුන්වන්නේ. එතකොට සද්ධාව දෙආකාරයි අමෝලිකා සද්ධා සහ ආකාරවති සද්ධා. අමෝලිකා සද්ධා කියලා කියන්නේ මූලයක් නැතිව පදනමක් නැතිව හේතුවක් නැතුව විශ්වාස කරන. මිනිස්සුන්ගේ බොහෝ විශ්වාසයන් එහෙමනේ. හුඟක් දේවල් පිළිබඳව අමනුෂ්‍යාත්ම පිළිබඳව ඒ වගේම ඔය විවිධ හදිහූනියන් පිළිබඳව එතකොට බොහෝ දෙනා ඒවා විශ්වාස කරන පදනමක් නැතුව ඊළඟට යම් යම් පුද්ගලයෝ ගැන පැහැදීම මේ දේශපාලනඥයා ගැන ඔහුට තමයි මම කැමති. ඒක මොකක් නිසාද කැමති? එහෙම පැහැදිලි පදනමක් නැහැ. ඊළඟට භික්ෂුන් වහන්සේලා ගැන වුණත් සමහර කෙනෙකුගේ සද්ධාව එහෙමයි. මේ හාමුදුරන්ට තමයි මම කැමති. ඒ හාමුදුරුව තමයි හොඳ කියලා හිතනවා. ඒතර මොකක් නිසාද හොඳයි කියන්නේ? මොකක් නිසාද එහෙම පැහැදිලා තියෙන්නේ? එහෙම පැහැදිලි පදනමක් නැහැ. එහෙම පදනමකින් තොරව නිකන් අනිත් අය කියන නිසා, වැඩි දෙනෙක් යන නිසා, කවුරුත් බන අහන නිසා, ලස්සන්ට දේවල් කියන නිසා, ඒ වගේ නිකන් මතුපිට කාරණා මත අපි යම්කිසි භික්ෂුවක් ගැන ප්‍රසාදයක් ඇති කරගත්තොත් ඒක බොහෝම ඉක්මනට ඒ සද්ධාව paludu වෙන්නට පුළුවන්. ඒ මූලයක් නැහැනේ, පදනමක් නැහැනේ. පදනමක් නැති වෙනකොට ඒක කඩා වැටෙන්න, පෙරලෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේ යම්කිසි කෙනෙක් තුළ අපට විශ්වාසයක්, පිළිගැනීමක්, ගෞරවයක්, සද්ධාාවක් ඇති වෙනවා නම් ඒක කවර පදනමකද මොන හේතු නිසාද එහෙම විශ්වාසයක් මට ඇති වෙන්නේ කියලා අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. ඒක සැකකිරීම නෙමෙයි. දැන් බුදුහාමුදුරුවෝ ගැන වුණත් අපේ මනසේ තියෙන සද්ධාව ගැන අපි නැවත නැවත විමසා බලනවා. ඒ බුදුහාමුදුරුවෝ ගැන මම මොකක් නිසාද එහෙම පහදින්නේ? මොකක් දැනගෙනද මම බුදුහාමුදුරුවෝ ගැන පහදින්නේ? එහෙම අපි අපේ මනස ගැන විමසලා බැලුවේ නැතිනම් සමහර අවස්ථාවලදී අන් අයගේ අභියෝග හමුවේදී අපි නිරුත්තර වෙලා අපටත් සැක සංකා ඇති වෙන අවස්ථා තියෙන්න පුළුවන්. අපි මම ඒකයි අර මුලදී සිහිපත් කළේ දැන් පිළිකාවක් නැති වුණාට බාහිර හේතු සාධක නිසා ඕන මොහොතක පිළිකා ශෛල වැඩෙන්න පුළුවන්. ඒ වගේ අපේ මනසේ දුර්වලකම් යටපත් වෙලා තිබුණාට යම්කිසි කරුණක් පැමුණුනොත් අපි නොදැනුවත්වම ඒවා මතුවෙන්න පුළුවන්. ඒවා මතු නොවෙන්නට නම් ඒ සද්ධාව નિවරදිව ශක්තිමත් කරගන්න ඕන තහවුරු කරගන්න. දැන් ඔය අපි දකින්නේ සමහර අය බෞද්ධයන් හැටියට කටයුතු කරලා පස්සේ කාලෙක මේ සුළු දේවල් නිසා බුද්ධාගම අතාරින්. රස්සාවක් ලැබුණා කියලා, දරුවා ඉස්කෝලේට දාලා දුන්නා කියලා එහෙම නැත්නම් විවාහයක් කරගත්තා කියලා එහෙමත් නැත්නම් දැන් ওই මෑතම කාලේ අපට ආරංචි වෙන කටහඬ නැති වෙලා කටහඬ හරි ගස්සලා දුන්නා කියලා සම්පූර්ණ ඒ දහමම පැත්තකට දාන. ඒ මොකක් නිසාද? ඒගොල්ලන්ට ධර්මය ගැන ධර්ම මාර්ගය ගැන මෙතෙක් තිබිලා තියෙන්නේ එහෙම හේතු දැනගෙන කරුණු දැනගෙන ඇති කරගත්තු පැහැදීමක් නෙමෙයි. ඒ නිසා තමයි අපිට සමහර වෙලාවට පේන්නේ දැන් ওই විදේශික ඇතැම් අය වෙනත් ආගම්වල වෙනත් ජාතීන්වල ඇතැම් අය බුදුදහමට යොමු වුනහම ඒ අය හොඳ ශක්තිමත්ව ඒ ධර්මයේ තුල ඉදිරියට යනවා. හැබැයි මේ උපතින්ම බෞද්ධ පවුල්වල ඉපදිලා ඒ ඉන්න අය සමහරට එච්චර ශක්තිමත්ව ඒවා පිහිටලා ඉන්නේ නැහැ. මොකක්ද ඒකට හේතුව? හැමතිස්සෙම ඒක එහෙම වෙනවා කියන එක නෙමෙයි. ඒකට එක හේතුවක් තමයි අර තමන්ගේ ජාතිය ආගම සියල්ල පැත්තකට දාලා බුදුදහම වැළඳ ගන්නට නම් ඒගොල්ලන්ට පැහැදිලි හේතුවක් පෙනෙන්නට ඒ පෙනුණු නිසායි ඒගොල්ලෝ එතනට යොමු වෙලා හැබැයි බෞද්ධ පෞලකම ඉපදිච්ච කෙනෙකුට එහෙම පැහැදිලි හේතුවක් පෙනුණත් නැතත් ඒතනත්ත පන්සල් යනවා බණ අහනවා ඉතින් සාමාන්‍ය විදිහට ඒ පිළිගැනීම පවතයි. ඒතර තමන්ට තියෙන මේ පිළිගැනීම හැබෑ සද්ධාවක්ද නැද්ද කියලා තමන්වත් පරීක්ෂා කරලා බලලා නැහැ. ඒ නිසා බෞද්ධ හැටියට අපට තියෙන සද්ධාව හැබැයි සද්ධාවක්ද කියලා අපි නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන. ඒ වගේ මේ සද්ධාව දියුණු කරගන්නට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණයන් පිළිබඳව කරලා තියෙන දේශනා අහන්නට ඕන, පොතපත කියවන්නට ඕන, ඒ වගේම බුද්ධානුස්සති භාවනාව නැවත නැවත කරන්නට ඕන. එහෙම කාලයක් ඒවා පිළිබඳව හොඳ තෙහිනුවණකින් ප්‍රත්‍යවේක්ෂා කරනකොට තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ගැන උන්වහන්සේගේ අවබෝධය ගැන උන්වහන්සේ දෙසූ දහම ගැන ඒ ධර්ම මාර්ගයේ නිර්වද්‍යතාවය ගැන ඒවා පිළිපැදීමෙන් ඇත්තටම අපට යහපතක් වෙනවා කියන කාරණේ අපට වටහා ගන්න පුළුවන්. ඒතර බුදුහාමුදුරුවෝ සරණ යනවා කියන එකේ අදහස් කරන්නේ මේ පුද්ගලයෙකුට ගැති වෙනවා පුද්ගලයෙක් සරණ යනවා කියන එක නෙමෙයි. උන්වහන්සේගේ ඒ අවබෝධය කොහොමද ඇති වුනේ කියලා සහේතුක විශ්වාසයක් ඇති කරගන්න. ඒ ගැන විශ්වාසයක් ඇති වුණොත් තමයි උන්වහන්සේ දෙසූ කාරණා පිළිබඳව අපිට පැහැදිලි විශ්වාසයක් ඇති ඒ දේශනා කළ කාරණා ගැන පැහැදිලි විශ්වාසයක් ඇති වුණොත් තමයි අපිට කැපවීමෙන් ඒ ධර්ම මාර්ගය අනුගමනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි එක අඩියක් ඉස්සරහට යනකොට අඩි දෙකක් පිටිපස්සට වීසි වෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් සමහරු හිතනවා දැන් මේගොල්ලන්ට යම්කිසි අසනීපයක් මතු වුණොත් එහෙම නැත්නම් අපි හිතමු සුනාමියට අහු වුණා නැත්නම් කොරෝනා වසංගතය හැදුනා මෙහෙම මොකක් හරි බරපතල තත්ත්වයක් එහෙම නැත්නම් පිළිකාවක් හැදුනා එහෙම බරපතල තත්ත්වයක් ආපු ගමන් එයයි කල්පනා කරනවා ඉතින් මෙච්චර මේ ධර්මය ඇසුරු කරලත් පන්සල් ගිහිල්ලත් මෙච්චර පින්කම් කරලත් අපිට මෙහෙම වුණානේ එතකොට ඒගොල්ලෝ හිතන්නේ දැන් පන්සල් යනවා නම් බුදුදහම ඇසුරු කරනවා නම් තිල් ගන්නවා නම් දාන දෙනවා නම් බෝධි පූජා තියනවා නම් අපිට ලෙඩ හැදෙන්න බෑ. එතකොට බුදුහාමුදුරුව අපිව බලා ගන්නවා. අන්න එහෙම. එතකොට පදනම් විරහිත සංකල්පන. එතකොට තමන් කරන ක්‍රියාවෙන් තමන්ට යහපතක් වෙනවා විනා අපිව බලා ගන්න බුදුහාමුදුරුව වෙන්නේ නැහැ නේ. බුදුහාමුදුරුව පිරුණම් පාන. ඊළඟට තමන් කුසලයක් කළා නම් ඒකේ යහපත් විපාකයක් තමන්ට තියෙනවනේ. නමුත් මිනිස්සු කල්පනා කරනවා තමන්ට දුක් කරදර වෙනකොට අර අපරාධ කරන මිනිසුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හොඳ කරන අපට තමයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. ඒ මොකද්ද ඇති වෙන්නේ? යම් යම් සැක සංකාපේ මනසේ ඇති වෙන. එහෙනම් හොඳ කළාට වැඩක් නැද්ද? අපරාධ කරන මිනිස්සුන්ට හරි ගිහිල්ලා හොඳ කරන මිනිස්සු අකාලේ මැරෙන්නේ. එතකොට ඒ හොඳෙහි ප්‍රතිඵලයක් නැද්ද? එතකොට ඒ එතකොට ඒවම තව කෙනෙක් අභියෝගශීලීව මතු කළොත් අපි අසරණ වෙන්නට පුළුවන්. ඇයිද? අපි ඒව ගැන ගැඹුරින් හිතලා නුවණින් තේරුම් අරගෙන නැතිනම්. අන්න ඒ නිසා තමයි අපේම සද්ධාව ගැනත් අපි යලි යලි විමසා බලන්නට ඕන කරන්නේ. ඒ සද්ධාව පදනමක් මත හේතුවක් මත නිර්වද්‍යව ශක්තිමත්ව ගොඩ නැගුණු එකක්ද? අන්න එහෙම ගොඩ නැගුණු සද්ධාව තමයි ආකාරවතී සද්ධා කියලා. ତොර නිර්වාණගාමිනී මාර්ගයේ අපට ಗುಣධම් වඩන්න කුසල් වඩන්න උදව් වෙන්නේ ඒ සද්ධාව. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් අද අපි ධර්ම දේශනාවට මාතෘකා කළේ ඒ දේශනා පාඩයයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා නතාව භික්ඛවේ අකුසලස්ස සමාපatti හෝති යාව සද්ධා පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේ එතකොට යම්කිසි කෙනෙකුට කුසල් පිළිබඳව නිවැරදිව සද්ධාව පිහිටියොත් නිවැරදිව සද්ධාව අවදි වුණොත් ඒ වෙලාවට ඒ සිතට අකුසල් මතුවෙන්න ඉඩක් නැහැ. දැන් අපි සමාපatti කියලා කිව්වේ අකුසලයේ පැමිණීම හෝ අකුසලයට සමවැදීම, අකුසලෙහි ගිලීම. ඒතර යම්කිසි කෙනෙකුගේ සිතේ බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, සංඝරත්නය ගැන නිවැරදි ප්‍රසාදයක් පවතිනවා නම් ඒ සිත කුසල් සිත. එතකොට ඒ බඳු කුසල් සිතක් තියෙන අවස්ථාවේ ඒ මනසෙහි අකුසල් සිත් ජනිත වෙන්නට ඉඩක් නැහැ. ඒ නිසා තමයි සද්ධාව සේක බලයක් හැටියට බලය කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ දේවල් මැඩ පවත්වන්න පුළුවන් හැකියාව තියෙන ගුණයට තමයි බලය කියලා එතකොට සද්ධාව බලයක් වෙන්නේ අසද්ධාව දුරු කරන්නට පුළුවන් අශ්‍රද්ධාව කියලා කියන්නේ අර සැක කරන වැනෙන ස්ථාවරයක් නැති ගතිය. එතකොට කුසලයේහි මනවින් පිහිටන්නට නම් ධර්මයේහි මනවින් පිහිටන්නට නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ මනවින් පිහිටන්න ඒ ගැන පැහැදිලි දැක්මක් සහිත විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය තිබුණොත් තමයි අපේ සිත කුසලයේහි යෙදෙන්නේ. එහෙම යෙදෙනකොට ශක්තිමත්ව අපේ සිතෙහි අකුසල් මතුවෙන්නට ඉඩක් නැහැ. අකුසලෙහි ගිලෙන්නට, අකුසලෙහි සමවදින්නට එතන ඉඩක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යතෝචකෝ භික්කවේ සද්ධා අන්තරහිතා හෝති අසද්ධයන් පරිඋත්ථාය තෙට්ටති. අත අකුසලස්ස සමාපත්තිය හොත්. යම් මොහොතක ඒ සද්ධාව අපේ සිතෙන් ගිලිහිලා යනවනම් අතුරුදහන් වෙනවනම් ඒ සද්ධාව නැති තැන අශ්‍රද්ධාව මතුවෙනවා. ඒ කියන්නේ සැකය, විචිකිච්ඡාව මතුවෙනවා. බුදුහාමුදුරුව ඇත්තටම බුදු වුණාද? උන්වහන්සේට එහෙම ਸਰවඥතා ඥානයක් තියනවද? ඒ දෙසූ දහම ඇත්තටම ස්වාක්කාතද? ඒ දහම අනුගමනය කිරීමෙන් යහපතක් වෙනවද? ඉතින් කුසල් කළාම හොඳක් වෙනවා කිව්වට කෝ අපිට හොඳක් වෙලා තියෙනවද? අකුසල් කළාම දුක් විපාක ඇති වෙනවා කිව්වට මේ අපරාධ කරන මිනිස්සු යථාගේට ජීවත් වෙන්නේ. ඒතර පොඩි මිනිස්සුන්ටමයි මේ නීතියයි ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. මේ ලොකු ලොකු මිනිස්සු හොරකම් කරනවා, අපරාධ කරන මේ මිනිස්සු යථාගේට වැජවිලා ඉන්නේ. එතකොට මේ වගේ සැකසංකා මතුවෙනකොට අපිට නොදැනුවත්වම මනසේ ව්‍යාකූල බව, ආවේගය, වික්ෂිප්ත බව, නොසතුට, අසුතැවීම ඒවා තමයි මතුවේ. එතකොට දැන් අර අශ්‍රද්ධාව හේතු කොටගෙන දැන් අකුසලය අපේ සිතට මතුවෙන්නට අවස්ථාවක් හැදිලා තියෙනවා. දොරටුවක් විවෘත වෙලා තියෙනවා. ඊට පස්සේ විවෘත වෙන දොරටුවෙන් ඇතුල් වෙන අකුසල ධර්ම අපි පිළිගත්තාම අපි අයෝනිසෝ මනසිකාරයෙන් ඒවා පිළිබඳව කල්පනා කරනවා. අයෝනිසෝ මනසිකාරය කියන්නේ සිහි නුවණින් තොරව. සිහියෙන් නුවණින් නෙමෙයි කල්පනා කරන්නේ අවිචාරවත්ව. ඒ කියන්නේ හැඟීම් බරව. තමන්ගේ රුචි අරුචිකම් වලට අනුව. තමන් දැන ඉගෙනගත්තු දේවල් වලට සමාජයේ සම්මුතියට අනුව අනිත් අය පොළඹවන විදිහට එහෙම තමයි අපි ගොඩක් දේවල් ගැන හිතන්නේ ਵਿਚාරපූර්වක නෙමෙයි. දැන් මේ රටේ සිද්ධ වෙන ප්‍රශ්න ගැන වුණත් ලෝකේ දේවල් ගැන වුණත් තමන් සම්බන්ධව අනුන් සම්බන්ධව දහම සම්බන්ධව ඕනෑම දෙයක් ගැන අපි වැඩිපුරව හිතන්නේ ਵਿਚාරපූර්වක සිහිබුද්ධියෙන් නෙමෙයි. ඒව ගැන අපි හිතන්නේම අපේ රුචි අරුචිකම් වලට වහල් වෙලා. මම කැමති කොහොමද? එහෙම වෙනවා නම් තමයි මං කැමති. මං දේවල් වලට අකමැති නම් ඒව හොඳද නරකද කියලා ਵਿਚාරයක් නැහැ. යහපතක්ද අයහපතක්ද කියලා ਵਿਚාරයක් නැහැ. මං නම් කැමති නැහැ ඒවට. එතකොට ඇයිද කැමති නැත්තේ? එහෙම පදනමක් නැහැද? ඒ මගේ රුචිකත්වය. එතකොට ඒක අර්ථවත්ද අනර්ථවත්ද? ඒකෙන් කුසලයද අකුසලද? ඒකෙන් Tamanට හොඳක් වෙනවද? ලෝකෙට හොඳක් වෙනවද? එහෙම කතාවක් නැහැ. එතකොට අන් අය වැඩි දෙනෙකුගේ මතය මොකද්ද? ඒ විදිහට තමයි අපිත් හිතන්නේ. ඒ අතර තමයි අපි කොයි කියලා එකතු වෙන්නේ. එතකොට ඒක හොඳද නරකද එහෙම ਵਿਚාරයක් නැහැ. මේ විදිහට බොහෝ දෙනා තීරණ ගන්නේ ආකල්ප ඇති කරගන්නේ මනෝභාවයන් ගොඩනගන්නේ තමන්ගේ රුචි අරුචිකම් මත අනිත් අය කියන විදිහට සමාජයේ පොළඹවන විදිහට තමන් ඉගෙනගත්තු දේවල් එක්කලා තමන්ගේ අත්දැකීම් මත සාංශාරික ඇබ්බැහි මත <coughs> ඕවා මත තමයි තීරණ ගන්නේ. ඉතින් එහෙම හිතන්න ගියාම අර ඇති වෙන සැක සංකා වර්ධනය වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ගැන ඕනේ තමන්ගේ බිරිඳ ගැන, තමන්ගේ සැමියා ගැන, තමන්ගේ මව්පියෝ ගැන, තමන්ගේ දරුවා ගැන එහෙම සැකයක් ඇති වුණොත් එහෙම ඒ පිළිබඳව අපි අවිචාරවත්ව හිතන්නට ගියොත් ඒකම ඒකම වර්ධනය. දැන් මේ දෘෂ්ටිවල ස්වභාවය තමයි හරියට අපි කණ්ණාඩියක් දාගත්තා වගේ. පාට කණ්ණාඩියක් දාගත්තාම ඔක්කොම අනිත් අයට පේනේ අපටත් පේනවා. හැබැයි ඒ පේන්නේ අර කණ්ණාඩියේ වර්ණයත් මිශ්‍ර වෙලා. ඒතකොට දැන් පේන්නේ නැහැ කියන්නත් බෑ. අනිත් අය කියන ඔක්කොම අපටත් හොඳට පැහැදිලිව පේනවා. හැබැයි ඒ පේන්නේ හැමතිස්සෙම අපේ වර්ණය එකට මුසු වෙලා. එතකොට එතන වරදක් වෙනවා කියන එක අපිට කොහොමවත් දැනෙන්නේ නැහැ. අපි දාගෙන ඉන්නේ නිල් පාට කණ්ණාඩියක් නම් සුදු ඇඳගෙන ඉන්න ඔක්කොම නිල් පාට ඇඳගෙන ඉන්නවා වගේ තමයි පේන්නේ. ඒතර අනිත් ගති ලක්ෂණ ඔක්කොම හරි. අනිත් අයට පේන જાති අපටත් පේනවා. හැබැයි වර්ණය අපේ වර්ණය ඒකට මොහු වෙලා. ඉතින් ඒ විකෘතිය අපට දැනෙන්නට නම් කණ්ණාඩි ඉවත් කරලා බලන්නටම ඕන. ඒක දාගෙන ඉන්න තාක්කල් අපට ඒක දෝෂයක් කියන එක දැනෙන්නේ අන්න ඒ වගේ තමයි අපි යම්කිසි දෘෂ්ටියක්, අපි සැකයක්, යම්කිසි වැරදි ආකල්පයක් ඇති කරගත්තොත් ඒ ආකල්පය තුල ඉඳගෙන බලන තාක්කල් ඒකමයි දැනෙන්නේ. එහෙමමයි හිතෙන්නේ. යමක් පිළිබඳව අපේ සිත ගැටුනොත් ඒ ගැටුම්කාරී මානසික තත්වයෙන් ඒක ගැන කල්පනා කරන්න කල්පනා කරන්න ද්වේෂයමයි වැඩෙන්නේ. අපිට යමක් පිළිබඳව ඇල්මක් තෘෂ්ණාවක් මත වුණොත් ඒ ඇල්ම මත තෘෂ්ණාව මත ඉඳගෙන ඒ ගැන කල්පනා කළොත් ඒ තෘෂ්ණාවමයි වැඩෙන්නේ. යමක් පිළිබඳව අපිට මාන්නය ඇති වුණොත් ඒ ඒ ඒ මත පිහිටලා ඉඳගෙන කල්පනා කළොත් ඒකමයි වැඩෙන්නේ. මේ විදිහට යම් මනෝභාවයක් යම් දුර්වල මනෝභාවයක් අපිට අපේ මනසට පිවිස ගන්න ඉඩ දුන්නට පස්සේ අපි ਵਿਚාරපූර්වක නොවුනොත් හැමතිස්සෙම ඒක වර්ධනය වෙනවා. වර්ධනය වෙලා අපිට නොදැනුවත්ව අපි ඒකට සමවදිනවා. දැන් සමහර වෙලාවට දැන් අපිට කුසල් වඩන්න කියලා කිව්වොත් කුසලයේ පුහුණු කරන්න කිව්වොත් අපි කියන්නේ ඉතින් වෙලාව නැහැ, කාර්ය බහුලයි, රස්සාවට යන්න තියෙනවා, ළමයි බලා ගන්න තියෙනවා, උයන්න තියෙනවා, ගෙදර වැඩ කරන්න තියෙනවා, අනුන්ගේ වැඩ කරන්න තියෙනවා. හරියට වැඩ කටයුතු ඉතින් අපිට දවසේ භාවනා කරන්න වෙලාවක් නැහැ. ಗುಣධම් වඩන්න වෙලාවක් නැහැ. එහෙම තමයි අපි හිතන්නේ. හැබැයි අකුසල් වඩන්න අපිට ඕන තරම් වෙලා තියෙනවා. අකුසලයක් සිතට ආවන් පස්සේ උයන ගමනොත් ඒකම හිතනවා. දරුවා බලා ගන්න ගමනොත් ඒකම හිතනවා. නාන කොටත් ඒකම හිතනවා. කෑම කන කොටත් ඒකම හිතනවා. බස් එකේ යන කොටත් ඒකම හිතනවා. කඩේ යන කොටත් ඒකම හිතනවා. එතකොට දවසක් දවසක් ගත වෙනකොට මේ බොහොම කාර්යබහුල වෙලා ඉඳලා තියෙන. හැබැයි අර උදේ ඇති වෙච්ච ද්වේෂසහගත මනෝභාවය රාත්‍රී වෙනකොට බරපතල ආවේගයක් මට්ටමට වර්ධනය වෙනවා. පහුවදා වෙනකොට ඒක තවත් වර්ධනය වෙලා. ඊට පස්සේ ද්වේෂසහගත වචන කියන මට්ටමට ද්වේෂ සහගතව හැසිරෙන මට්ටමට ආවේගශීලී වේක වර්ධනය වෙලා. සමහරවිට පුංචි ගැස්ටනයක් ඇති වෙන්නේ මොලේ. ඒ තනත්තා මට අවකැපෙන වචනයක් කිව්වා, මට නිඳා කළා, මට මා දිහා අවඥා සහගතව බැලුවා, මගේ වැරදි හොයන්නටමයි උත්සාහ කරන්න කියන පොඩි මානසික තත්ත්වයක් මුලින් ඇති හැබැයි ඒ ආකල්පයම අර වැඩ කරන අතරේ හැම තිස්සෙම අපි ඒකම ඒකම ඒ විදිහටම වර්ධනය වර්ධනය කරනකොට ඒක බරපතල ආවේගයක් මට්ටමට වැඩෙනවා. වැඩිලා අපි අවකැපෙන වචන කියන තරමට, ඒ වගේම ආවේගකාරීව කතා කරන මට්ටමට, බැනවදින මට්ටමට ඒක වර්ධනය වෙනවා. ඊට පස්සේ පලිගන්න මට්ටමට ඒක වර්ධනය වෙනවා. එතකොට දැන් මේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? අකුසල සමාපත්තිය සහ අකුසල භාවනා. අකුසල සමාපත්තිය කියන්නේ අකුසලයට පැමිණෙන්නට ඉඩ දුන්නා. ඊට පස්සේ දැන් දවසක් මුළුල්ලේ ඒ අකුසලය අපි වර්ධනය කළා. භාවනා කියලා කියන්නේ වඩනවා. කුසලය වඩනවා වගේම අකුසලයත් වඩන්න පුළුවන්. ඒ අකුසලය වැඩෙන්නේ කොහොමද කියලා අපි හරියට තේරුම් ගත්තොත් ඒ විදිහටම අපට ඕන නම් කුසල් වඩන්නත් පුළුවන්. දරුවා බලා ගන්නකොට, කෑම උයනකොට, ගේ අතු ගන්නකොට, මේ කඩේට යනකොට, බස් එකේ යනකොට ඔය හැම මොහොතකම අපට ඕන නම් කුසල් වඩන්නත් පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒ කුසලයට මනස ප්‍රවේශ කරගන්න විදිහ අපි හඳුනාගෙන නැහැ සහ පුහුණු කරලා නැහැ. අපි කල්තියාව හිතනවා මට වෙලාව නැති නිසා ඒවා කරන්න බෑ කුසල භාවනාවක් කරන්න ඕන නම් අපිට ඒකට නිදහස තියෙන්න ඕන වෙනම තැනක් තියෙන්න ඕන වෙනම වෙලාවක් තියෙන්න ඕන දරුවන්ගේ කරදර ඉවර වෙන්න ඕන රස්සාවෙන් අයින් වෙන්න ඕන විශ්‍රාම ගන්න ඕන පන්සලකට යන්න ඕන භාවනා මධ්‍යස්ථානයකට යන්න දැන් ඔහොම එක එක ආකල්ප ඊළඟට කකුල් දෙක වකුටු කරගෙන වාඩි වෙන්න ඕන කොන්ද කෙලින් තියා ගන්න ඕන අතක් උඩ අතක් තියා ගන්න ඕන ඇස් දෙක පියා ගන්න ඕන දැන් ඒව නැත්තම් කුසල භාවනාව කරන්න බෑ හැබැයි අර අකුසල භාවනාව යසාගේට දවස මුළුල්ලේම අර මොකක්වත් නැතුව වැඩෙන ඉතින් ඒ වැඩෙන විදිහට අපිට මේ මූලය හඳුනාගත්තොත් ඒ රටාව හඳුනාගත්තොත් ඔය විදිහටම අපිට කුසල් වඩන්නත් පුළුවන් ඒක මේ 아무තු සුවිශේෂ තත්වයකට යන්නට ඕනේ ඒකට. ඒකට කියලා විතරක් අය කකුල් වකුටු කරගන්න ඉරියව් පවත්වන්නට දෙයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කියන සීක බලය මතු කරගත්තොත් මේ කියන සද්ධාව මතු කරගත්තොත් අපට දරුව බලා ගන්නකොටත් වැඩ කරනකොටත් කඩේ යනකොටත් ගෙදර ඉන්නකොටත් කෑම කනකොටත් නානකොටත් ඕනම මොහොතක අපේ මනසේ සද්ධාව අවදි වෙලා තියෙනවා නම් බුදුහාමුදුරන්ගේ ගුණය පිළිබඳව අපට සිහිපත් වෙනවනේ. ධර්මය පිළිබඳව අපට සිහිපත් වෙනවනේ. මේ ප්‍රතිපදාව පිළිබඳව අපට සිහිපත් වෙනවනේ. එහි වටිනාකම ගැන අපට දැනෙනවනේ. ඒ සද්ධාව මතුවලා තියෙන මොහොතේ අපේ මනසේ අකුසල් සිතක් මතුවෙන්නට ඉඩක් නැහැ. එතකොට ඒ කුසලයයි අපේ සිත තුළ වර්ධනය වෙන්නේ. එතකොට කුසල භාවනාව. ඊට පස්සේ නැවත නැවත ඒ කුසලය පුහුණු කරනකොට කුසල සමාපත්තිය. ඒකටම අපේ සිත සමවදින තත්ත්වයට පමුණවන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සීක බලය මතු කරගත්තොත් ඒ මොහොතේ අකුසල් සමාපත්තියට ඉඩක් නැහැ. මේ සීක බලය සිතින් ගිලිහුණු ගමන්ම අශ්‍රද්ධාව මතුවෙනවා. එතකොට අකුසලයට විවෘත වෙනවා අපේ සිත. විනාශයට ඇද වැටෙන්නට තියෙන ඉඩක් විවෘත වෙනවා. අනෙකුත් කාරණාත් එහෙමයි. ඊළඟට දෙවනුවට කියන්නේ හිරි බලය. හිරි කියලා කියන්නේ අපි සිංහලෙන් කියනවා ලැජ්ජා කියලා. ඔත්තප්ප කියන එක අපි සිංහලෙන් කියනවා බය කියලා. ලැජ්ජා බය කියලා අපි සිංහලෙන් කිව්වට ඇත්තටම ලැජ්ජා බය කියන දෙක වර්තමානයේ හඳුනාගෙන තියෙන ඉතාම වැරදි විදිහට. අද බොහෝ දෙනා ලැජ්ජාව කියලා කියන්නේ තමන්ගේ කුලය ගැන, නිලය ගැන, අනිත් අය දැනගන්නවට අනිත් අයට වඩා පල්ලෙහා මට වගේද හීනමානය තමයි ගොඩක් වෙලාට ලැජ්ජාව හැටියට අද හඳුනන්නේ. හීනමානය කියන්නේ දුර්වලකම. ලැජ්ජාව කියන්නේ උසස් ගුණයක්. හිරියොත්ප්ප කියලා කියන්නේ උසස් ගුණ සේක බල. එතකොට එහෙමනම් මොකද්ද ලැජ්ජාව කියලා කියන්නේ? හැබෑවට හිරි කියලා කියන්නේ ඔය කියන ලැජ්ජාව නෙවෙයි. ඊළඟට තව සමහරු පව්කම් කරන්න ලැජ්ජ නැහැ. ඒ පාපය අනිත් අය දැනගන්නවට හෙලි වෙනවට තමයි ලැජ්ජාව. එතන තියෙන සූක්ෂම ද්වේෂ සහගත මනෝභාව. ඒ නිසා ද්වේෂය, මාන්නය, හීනමානය ඕවා තමයි ගොඩක් දෙනා අද ලැජ්ජාව හැටියට හඳුනාගෙන. ඒව නෙමෙයි ලැජ්ජා කියලා කියන්නේ පාපයට හැකිලෙන ගතිය. පව්කම් කරන්න සිතුවිල්ලෙන් වචනෙන් ක්‍රියාවෙන් යම්කිසි අකුසලයක් අනර්ථයක් Tamanටත් අනුන්ටත් අනර්ථදායක දෙයක් වෙන්න යනවා නම් එහෙම දෙයක් Tamanට හිතෙනවා නම් අන්නේ පිළිබඳව හැකිලෙන ගතිය. තමයි හැබැයි ලැජ්ජාව කියන්නේ. ඒක තමයි අපිව අකුසලයෙන් මුදවන්නට සමත් වෙන්නේ. එතකොට බය කියලා කියන්නේ බය වීම නෙමෙයි. බය වීම කියන්නේ ද්වේෂ මූල සිතක්. බය වීම කියන්නේ අකුසලයක්. මෙතන මේ ලැජ්ජා බය කියනකොට බය කියන්නේ මොකක්ද? ප්‍රඥාවෙන් එහි වරද දැනගෙන ඒ වරද කරන්නට ධෛර්ය නැතිවීම. ඒ වරද කරන්නට තරම් අපි තුල ඉදිරිපත් වීමක් ඇති වෙන්නේ නැහැ ධෛර්යයක් ඇති වෙන්නේ අපි පසුබාන. එතකොට හිරි කියලා කියන්නේ වරද පිළිබඳව හැකිලෙන ගතිය, ඔත්තප්ප කියලා කියන්නේ වරදට පසුබාන ගතිය. අකුසලය. එතකොට එහෙම නැතුව අර ප්‍රතිවිරුද්ධ අරමුණට ගැටෙන ගතිය නෙමෙයි. දැන් අද බය වීම කියලා අපි හඳුන්වන්නේ තමන්ට අභිභවනය කරන්නට බැරි ප්‍රතිවිරුද්ධ අරමුණක් ඇති වෙනවා. ඒකට අපි කැමති නැහැ. එතකොට තමයි බය කියලා කියන්නේ. දැන් අපි තුමු මෙතනට හපා කන බල්ලෙක් ඇවිදින් පැන්නොත් එහෙම අපි බය වෙනවා. ඇයි? ඒ සතා අපට අනතුරක් කරයිද කියලා තැතිගැන්මක් ඇති වුණා. හැබැයි අපට ඒ සතාව අතික්‍රමණය කරන්නට හයිය නැහැ වගේ හිතෙනවා. එතකොට තමයි බිය ඇති ඒ බය නෙමෙයි මෙතන කියන්නේ. ඒ බය කියන්නේ අකුසලයි. ඒක ද්වේෂ මූලික සිතක්. මේ ඔත්තප්ප කියලා කියන්නේ එහෙම නැත්නම් හිරියොත්ප්ප කියලා කියන්නේ තාම උසස් ගුණාංග දෙකක්. ඒ කියන්නේ Tamanගේ සිතුවිල්ලෙන් වචනයෙන් ක්‍රියාවෙන් පාපයක් අකුසලයක් අනර්ථයක් සිද්ධ වෙනවාට හැකිලෙන ගතිය සහ පසුබට වෙන ගතිය. ඒකෙන් තමයි අපි අකුසලයෙන් මුදවන්නේ. ඒ ගුණය අපේ සිතේ මතුවලා තියෙන තාක්කල් අකුසලයට අපේ සිතට ප්‍රවේශ වෙන්නට ඉඩක් නැහැ. අකුසලයට ක්‍රියාත්මක වෙන්න තරම් අපට ධෛර්යයක් ඇති වෙන්නේ නැහැ. සතෙක් මරන්න, හොරකමක් කරන්න, කාමයේ වර්ධවා හැසිරෙන්න, බොරු කියන්න, මත්පැන් බොන්න අපට ධෛර්යයක් එන්නේ නැහැ. ඒකට හැකිලෙනවා. ඒකට ලැජ්ජාවක් ඇති වෙනවා. ඒකෙන් තමයි අපි අකුසලයෙන් වළක්වන්නේ. හැබැයි මේ හිරියොත්ප්ප ධර්ම දෙක අපේ සිතින් ගිලිහුණු ගම ඕනම අසත් ධර්මයකට පාප ධර්මයකට අපේ සිතට ප්‍රවේශ වෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ වගේම එහි läග ගන්නට මනස ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඊළඟට හතරවෙනි කාරණය තමයි විරිය. හතරවෙනි සීක බල විරිය. වීර්ය කියලා කියන්නේ මොකක්ද? අකුසල් දුරු කරන්නටත් කුසල් වඩන්නටත් කායික මානසික උත්සාහය. මේ කුඹුරු කොටන්න, ගොවිතැන් කරන්න, රස්සා කරන්න තියෙන වීරියත් වීරිය තමයි. හැබැයි මෙතන මේ සීක බලයක් කියලා කියන්නේ අකුසල් දුරු කරන්න කුසල් මතු කරන්නට තියෙන වීර්යය. එතකොට අපිට බාහිර වැඩ කටයුතු කරන්න ඕන තරම් කායික මානසික වීර්යය ඇති කරගන්න පුළුවන්. හැබැයි සිතේ මතුවෙන අකුසල ධර්මයක් හඳුනාගෙන ඒක දුරු කරන්නට අපිට ගොඩක් වෙලාට වීර්යය අඩුයි. ඒ කියන්නේ ද්වේෂය මතුවෙනවා කියලා දැනෙනවා. ඒක හොඳ නෑ කියලාත් දන්නවා. හැබැයි ඒක දුරු කරගන්නට අවශ්‍ය මානසික හයිය නැහැ. තමන්ගේ මනසේ මාන්නයක් දැන් මතුවලා තියෙන්නේ කියලා දැනෙනවා. ඒක හොඳ නෑ කියලා දන්නවා. හැබැයි ඒක දුරු කරගන්න තරම් වීර්ය නෑ. එතකොට ඒකෙම ගිලිලා ඉන්නවා. තමන් මත්පැනට බැහැ වෙලා ඉන්නවා. ඒක හොඳ නෑ කියලා දන්නවා. ඒකෙන් ගොඩ එන්න තරම් කායික මානසික වීර්යයක් නෑ. ඉතින් ඒක වැරදි කී කී ඉතින් මොනවා කරන්නේ? මේකට ඇබ්බැහි වෙලා නේ. ඉතින් ඒකෙම läගගෙන ඉන්නවා. අන්න ඒ වගේ තමයි මිනිස්සු නිදහසට කාරණාවක් ඇටින් අපි ඉතින් හම්දුන්නේ ප්‍රත්‍යඥය උනේ අපි තාම කෙලස් නැසලා නැහැනේ අපේ හින් දුර්වලයිනේ තාම ඉතින් අපේ හිතේ දුර්වලකම් මත ඉතින් එහෙම කිය කියා ඒකෙම läගලා ඉන්නවා. ඇයිද? ඒකෙන් නැගී සිටින්නට තරම් වීරයක් කායික මානසික උත්සාහයක් Taman ප්‍රගුණ කරලා නැහැ. ඒතර මොකද්ද හැබැයි වීරය කියලා කියන්නේ මෙතන අකුසල් දුරු කරන්නට කුසල් අවදි කරන්නට දරන කායික මානසික ප්‍රයත්න. ඒ ප්‍රයත්නේ අවදි වෙලා තියෙනවා නම් ඒ සිතට අකුසලයක් දැස ගන්නට ප්‍රවේශ වෙන්නට ඉඩක් නැහැ. මොකද අකුසල් දුරු කරන කුසල් වඩවන වීර්ය තියෙනවා නම් ඒක කුසලයක්. එතකොට යම් අවස්ථාවක ඒ ඒ කියන වීර්ය අපේ සිතෙන් ගිලිහිලා ගිය ඕනම අසත් ධර්මයකට පාප ධර්මයකට අපේ සිතෙහි මතු වෙන්නට läග ගන්නට ඉඩ කඩතියි. ඊට පස්වෙනි කාරණය තමයි පඤ්ඤා ප්‍රඥා. ප්‍රඥාව කියලා කියන්නේ හේතුව ඵලය කුසලය අකුසලය හොඳ නරක යහපත අයහපත ඒ කුසල අකුසල් වල අනාගත ඵලය මේවා දකින්නට පුළුවන් තියුණු දැක්ම මානසික ආලෝකය මානසික ප්‍රභාව. ඒ මානසික ප්‍රභාව මනසේ අවදි වෙලා තියෙන තාක්කල් අපේ මනසේ ජනිත වෙන මනෝභාවයන් කුසල්ද අකුසල්ද කියලා අපිට දැනෙනවා. ඒ ප්‍රඥාව නැති වෙච්ච ගමන් අපේ මනසේ මතුවෙන මනෝභාවයන් කුසල්ද අකුසල්ද හොඳද නරකද මේක කළා මොකක්වත් ਵਿਚාරයක්. දැන් අපිට පේන්නේ රටේ වැඩිපුර මිනිස්සු කටයුතු කරන්නේ එහෙමනේ. ඒකෙන් හොඳක්ද නරක එහෙම එකක් නැහැ. හිතුණද ඒක කළා. එතකොට හිතුවක්කාර. ਵਿਚාරයක් නැහැ. ඒතර සති සම්පජඤ්ඤය අවදි කරගත්තාම සිහිය සහ නුවණ අවදි කරගත්තාම එතන තමයි අපිට ਵਿਚාරපූර්වක දැනෙන්න ගන්න මේක හොඳයි මේක නරකයි කියලා. එතකොට ඒ තනත්තාගේ සිතට අකුසල් මතුවෙන්නට ඉඩක් නැහැ. වගේම අකුසලයට බැස ගන්නට ඉඩක් නැහැ. ඒ නිසා සමාපatti කියලා කියන්නේ අකුසල් පැමිණීම සහ අකුසලයට සමවැදීම. අකුසල සමාපatti කියන්නේ. කුසල සමාපatti කියන්නේ කුසලයේ පැමිණීම සහ කුසලයට සමවැදී. ඉතින් අපි නොදැනුවත්වම වගේ අපි දීර්ඝ කාලයක් සසරේ පුහුණු කරලා තියෙන්නේ අකුසල් මතු කරගන්නට සහ හැඟීම් බරව, ਵਿਚාරපූර්වක බවකින් තොරව අකුසලයට සමවදින. ශෝකයක් මතු වුණොත් ඒකම ඒකම ඒකම හිතලා ඒකෙම ගිලෙනවා. දැන් පටාචාරා උම්මත්තක උනේ මොකක් නිසා? ඒ ඒ ශෝකයම විතරයි කෑවද බීවද ඇඟේ වස්ත්‍රයේ තියෙන මොකක්වත් නිනව නැහැ. ඒ කියන්නේ අර වෙනත් මනෝභාවයක් එකක්වත් එන්නේ අර ශෝකයම විතරයි. ඒක තමයි සමාපත්තිය. ද්වේෂය මතුනොත් ද්වේෂයම විතරයි. පරිගැනීමේ අදහස විතරයි. ආයේ මොකක්වත් ඊට එහා හොඳක් නරකක් පේන්නේ නැහැ. ඊර්ෂ්‍යාව මතුනොත් ඒ අනිත් කෙනා විනාශ කරන කම්ම නවතින්නේ නැහැ. ඇයි? ඊට එහා වෙනත් මනෝභාවයක් එන්නේ නැහැ. ඒ විදිහට අපි නොදැනුවත්වම හැඟීම් බරව අපි අකුසල් මතු කරගන්නත් අකුසලය භාවනාවක් හැටියට ප්‍රගුණ කරන්නටත් අකුසලයට සමව දෙන්නටත් අපි ඇබ්බැහිවිලා තියෙනවා. එතනින් අපේ සිත මුදවා ගන්නට අපට උදව් වෙන්නේ මේ පංචසේක බලය. මොනවද? සද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා කියන මේ ගුණාංග පහ තමයි අපේ සිතෙහි ආරක්ෂකය. අපේ සිතට රැකවරණය සලසන ප්‍රතිවිරුද්ධ බල ප්‍රහාණය කරලා අකුසලයන් දුරු කරලා අපේ සිත ආරක්ෂා කරන ආරක්ෂකයින් පස් දෙනා තමයි මේ පංචසේක බල හැටියට බුදුහාමුදුරේ දේශනා කළේ. ඒකට මේ ආරක්ෂකයින් පස් දෙනාගෙන් එක්කෙනෙක් හෝ අපේ සිත තුල පවතිනවා නම් මතුවලා ශක්තිමත්ව පවතිනවා නම් ඒ මොහොතේ අකුසලයට ඉඩක් නැහැ. ඒ ආරක්ෂකයින් ගිලිහුණු ගමන් ඕන තරම් සතුරන් වැද ගන්නට අපේ සිතෙහි ඉඩ කඩ විවෘත වෙනවා. ඉතින් මේ ස්වභාවයන් තේරුම් අරගෙන අපේ සිතේ යම් ආකාරයකින් අකුසල සිතුවිලි මතුවෙනවා නම් ඒ හැම මොහොතකම මේ කියන සේක බලයන් අපේ සිතෙන් ගිලිහිලා මේ සේක බලයන් යම් මොහොතක ජනිත වෙනවද මතුවෙනවද ශක්තිමත් වෙනවද ඒ මොහොතේ අපේ සිතට අකුසල් වැඩ ගන්නට ඉඩක් නැහැ කියන බව නුවණින් තේරුම් අරගෙන අකුසල් පවතිනවා කියලා දැනෙන හැම මොහොතකම එක්කෝ සද්ධාව මතු කරගෙන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 චතුර ගාර්ධ්‍ය වසම් බෑනනුවන් සහ පරණමාන පවුලේ චින්තා කුසුම් නන්දා ගාර්ලි අන්නුලා යන සොහොයුරියන් ඇතුළු නෑදෑ හිතමිතුරන් විසින් අම්බලන්තොට මල්පෙත්තාව ලාංසිවත්ත නිවසේ විසූ 2022 මැයි මාස 14 වන දින හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වුණු ජේනෝනා පරණමාන මෑණියන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීමත් එම නිවසේ වාසය කොට මීට වසරකට පමණ පෙර අභව ප්‍රාප්ත විල්සන් වික්‍රමසිංහ පියාණන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීමත් ගාල්ල ගල්වඩුගොඩ නිවසේ වාසය කොට අභව ප්‍රාප්ත අමරවීරද සිල්වා ගාර්දිය වසම් පියාණන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීමත් අභව ප්‍රාප්ත AJSP හීනෝනාච්‍යම AJSP ජොසිනෝනාච්‍යම ජෝන් සිල්වා පරණමාන සීය සුශීලා සරෝජනී නන්දනිය ඇතුළු මේ වන විට වර්ග පරම්පරාවෙන් මිය පරලෝකොස් සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් සමාජයේ යහපත් ගමන් සමාජය යහමඟට ගමන් කරවීම උදෙසා අතිමහත් සේවයක් ඉටු කරන මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීමත් කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද මේ දූ දරුවන් ඥාති හිත මිත්‍රාදී මේක රාශි වෙලා මේ පින්කම සිද්ධ කළේ යහපත් අරමුණු සමූහයක් පෙරදරි කොටගෙන හැම දිනාටම දහම් අසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පින්කමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්න හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පින්කමක් ධර්ම පරිස්කාර පූජා කිරීමත් සැප විපාක ලැබෙන මහ පිංකමක් විශේෂයෙන් අටපිරිකර පූජා කිරීම ආරක්ෂා සම්පත්තිය ලබන්න වස්ත්‍රාභරණ ලබන්න පව්කම් වලින් සිත ආරක්ෂා කරගෙන ගුණ නුවණ වඩලා ඉක්මනින් නිවන් දකින්නට හේතු වෙන පිංකමක් මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිස්තර සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුස්ස වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්කමේ මූලික අරමුණු පරිදි මේ පරිලෝ යන්නට ඉදුණු ජේනෝනා පරණමාන මෑණියන් විල්සන් වික්‍රමසිංහ පියාණන් ඇතුළු මේ නම් සඳහන් කළ මව්පිය ඥාති හිත මිත්‍රාදී න්‍යාච්‍යමල සියල ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම පෙරවන් සරණයි